ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 32 වන සතිය අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇසුරෙන් මෙලෙසින් සජීවි ලෙසින් ඔබට පැන නගින ගැටලු පිළිබඳව අද දවසේ පුරා හෝරාවකට ආසන්න කාලයක් සජීව ලෙසින් කතා කරන්නට සූදානම්. අද දවසේ සුපුරුදු ආරාධනෙන් සජීව සාකච්ඡාව වෙනුවෙන් වැඩම කරන්නට යෙදුනා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, බෑවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති, කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිර්මාතෘවර පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේ මේ හරවත් දහම් කතිකාවතට নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හැමතුරුනේ. සාදු සාදු සාදු අසින් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇසුරින් ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපි කතා කරන්නට සූදානම්. සම්මා සම්බුදු සරණයි සුපින්නත් හැම දිනාටම මේ සතිය අපි සාකච්ඡා කරමින් ඉන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි. මේ අපි යම්කිසි යෝගියෙක් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මම ධර්මය අවබෝධ කරන්නට ඕනෑ කියන අදහසින් මේ සංසාරික දුක්ඛ ස්කන්ධයේ තියෙන දුක් දැනගෙන ඊ타ත්ම පරිපූර්ණව පිරිසිදුව පිරිසිදුව පරිපූර්ණව තමන්ගේ ජීවිතය ධර්මය තුල හොවාගෙන තමන්ගේ සිත ධර්මය තුලම ආරක්ෂා කරගෙන චිත්ත විසුද්ධිය සීල විසුද්ධියෙන් ආරම්භ කරගෙන ඒ කියන්නේ තමන්ගේ කිසිම ආකාරයකින් සීලයක් කැඩෙන්න දෙන්නේ නැතුව සීලය ආරක්ෂා කරගෙන ඒත් එක්කම චිත්ත විසුද්ධිය, ත්‍ිට්ඨි විසුද්ධිය, කාංකාවතරණ විසුද්ධිය ආදී විසුද්ධීන් සම්පාදනය කරගෙන ඉහළ මානසිකත්වයක් ඇති කරගත්තට පස්සේ යම්කිසි කෙනෙකුට ඒ යෝගියාගේම සිතෙන් ඇති වෙන ලාභයන් එයාට වෙනදා වෙනදා ඇති නොවිච්ච වෙනදා සාමාන්‍ය ජීවිතයේ අපි ලබන ලාභයන් තියෙනවානේ. ප්‍රිය රූප දැකීමෙන්, ප්‍රිය ශබ්ද ඇසීමෙන්, ප්‍රිය ගන්ධ, රස, ස්පර්ශ ආදී හින්දා අපි ඒවා ලාභයක් කොට අරගෙන උද්දාමයටපත් වෙනවා. එතකොට ඒ දේවල් වලට වඩා වැඩි ඉහළ සැපයක් තියෙන මෙක්කම්මේ නිසාවෙන් දැන් මේ මමත්වය අඩුවීමෙන් ඒ වගේම තියෙන තමන්ගේ තියෙන නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්වයන් එක එක්කෙනාට එක එක්කෙනාට මේ සාමාන්‍ය ජීවිතය ඇති වෙන ඒවා අයින් වෙලා ස්වභාව ස්වභාවික වශයෙන් මෙයා ඊටා සුවදායක තත්ත්වයට පත් වෙනකොට ඒවා පිළිබඳ ඇති වෙන වැරදි අවබෝධයක් තියෙනවා. එතකොට එයා ඉස්සරහට ගිය ගමන තමන්ගේ තුලින්ම ඇති වෙන ඒ ඇතුලාන්තයෙන් ඇති වෙන දැන් ප්‍රීතිය ගත්තොත් එහෙම ආලෝකමත් ස්වභාවය ඕබාත පීති පස්සද්දි මේ විදිහට අධික වීරියක් ඇති වෙනවා. ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ වගේ දේවල් එක්ක එයාට මොකද වෙන්නේ? ඒවා කෙරෙහි මුලාවටපත් වෙනවා. ඒවා තමයි අවබෝධය කියලා හිතනවා. අද අද කාලීනව නම් පැහැදිලිවම එච්චර එහාට යන්නත් ඉස්සෙල්ලා මාර්ගය වරද්ද ගන්නවා අපිට පේන්න තියෙනවා. නමුත් එච්චර එහාට ගියාට පස්සේ සියුම් වශයෙන් මාර්ගය වර්ධන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවයේදී ඒවා පිළිබඳව නිවැරදි අවබෝධයක් නොතිබ්බොත් මේ ප්‍රීතිය නෙවෙයි අවබෝධය කියලා. ඒ කියන්නේ මම මහා ප්‍රීතියකින් පසුනට හිතනවා මම මේ නිවන් දැකලාද ප්‍රීති මේ මෙච්චර ප්‍රීතියක් කියන මං එහෙනම් දැන් මේ කෙලෙස් වලින් අයින් වෙනවා කියලා. එතකොට ආලෝකමත් ස්වභාවයක් ඇති වෙනවා තීන මිද්‍ය ආදී අයින් වෙලා පංච නීවරණ යටපත් වෙන හින්දා. ඒකට කියනවා ඕබාස කියලා. එතකොට ඒකෙදි ආ හිතනවා බොහෝ විට හිතනවා ආලෝකෝදපාදි කියන්නේ මේක තමයි කියලා. ඒ පියව එතනින් එහාට යන්න බෑ එතකොට. ඒකම ප්‍රාර්ථනාවක් දැන් සමහර අයට ලොකු සමාධියක් ඇති වෙනවා. ඒ ඇති වෙන සමාධියත් එක්ක එතනින් එහාට යන්න බෑ. අන්න ඒ යන්න බැරි තත්යකට කෙනෙක්පත් වීම ඒ සීමාව පැනගෙන යන අවස්ථාවකටපත් වෙන්න ඕනේ. එයා තේරුම් ගන්නවා මේක නෙවෙයි කියලා. එතකොට අන්න දැන් මේ වෙන්නේ හරියට මාර්ගයේ ගිහිල්ලා එකපාරටම අමාර්ගයකට වැටෙන්නේ දැන්. හරියට පාරේ ආවා. එයා හරියටම නිවන දක්වා යන ගමනේ ඉස්සරහට ආවා. හැබැයි එකපාරටම වෙනත් පැත්තකට වෙනත් පැත්තකට හැරෙන්න එයා වෙනත් තැන එක තැනක නැවතුන උසස් තැනක මේ නවතින්නේ හැබැයි. ඒක සාමාන්‍ය වැරද්ද තෝරගන්නවට වැඩිය බොහොම අමාරුයි. මෙතනදී ලොකු මාන්නයක් ඇති වෙන්න පුළුවන්. ලොකු අදහස් කීපයක් ඇති වෙනවා. ඉතින් ඒන්නේ ඒතන වරද්ද ගන්නේ නැතුව ඉදිරියට යෑම තමයි මේ කියන යන්න පුළුවන් තත්යකටපත් වෙනාම ඒක කෙලස් ධර්මයක්. ඒ කෙලස් ධර්මයේ අවිභවා කෙනෙක් ඉදිරියට ගියොත් තමයි එතනින් එහාට තියෙන පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියන තැනට යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ අවස්ථාව වෙන් ගිලිහිච්ච කෙනා ඒ අවස්ථාව පහු කරපු අවස්ථාවට කියනවා මග්ගා මග්ග පහු කිරීමට කියනවා කියන්නේ ඒ සියුම් සියුම් කෙලෙස් ධර්ම වලින් පිරිසිදු වීම පිරිසිදු වීමට කියනවා විසුද්ධිය කියලා මාර්ගය අමාර්ගය දැනගෙන ඇති කරගන්නා වූ පිරිසිදු බවට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශනේ සුද්ධිය කියලා කියන ඒ ඒ ඇති කරගන්න පිරිසිදු බවට ඒක තමයි කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනේ සුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමින් අපි අද දවසේ සාකච්ඡාවට පූර්වාරම්භය ලබා ගත්තා. ඒත් සමගින් අපේ ස්වාමීන් වහන්සේ තවත් විමසන්නට කැමති විදර්ශනා උපක්ලේශ 10 පිළිබඳව කෙටි විග්‍රහයක් කළොත් තවත් පැහැදිලි වෙයි නේද මේ කතිකාවට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇති වෙන උපක්ලේශ තමයි 10ක් වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ 10ත් අපි දැනගත්තොත් වඩා හොඳයි කියන එක. අපි ධර්ම දේශනාවලදී මම හිතන්නේ විස්තර කරා. නමුත් ඒ වුණාට මම දැනගත්තොත් පළවෙනි එක වශයෙන් අපිට කියන්න තියෙන ඕබාස කියලා කියන්නේ අර තීන මිද්ද යට වෙනකොට කවුරු මහත්මයා අපි දැන් මේ කරවල කාමරයක භාවනා කරත් තීන මිද්දේ සම්පූර්ණයෙන් අයින් වෙන අයින් වීම හේතුවෙන් අපි හිතමු දැන් අපි කලවර කාමරයක භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගත්තම කලවරනේ දැනෙන්නේ. නමුත් ඇස් දෙක පියාගත්තත් ආලෝකමත් ස්වභාවයක හරිනකම නිකන් සම්පූර්ණයෙන් ආලෝකයෙන් පිරිසනක ඉන්නවා වාගේ ස්වභාවයක්. ඒ කියන්නේ ලොකු ආලෝක සංඥාවක් යාට තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒක මේ කේන්ද්‍රයකින් ඉදිරියට එන එකක් වගේ නෙවෙයි හඳ එළියක් පැවව වගේ Tamanට ඉතා විශාල ඒකාග්‍රතාවයක් සමග ඇති වෙන ආලෝකමත් ස්වභාවයක්. එතකොට මේ ආලෝකමත් ස්වභාවයේදී හුඟාකාරයට වෙන දේ තමයි වෙන දේ තමයි මෙයා හිතනවා මේක තමයි අවබෝධය කියලා. මේක තමයි தත්ත්වය කියලා. ඊට පස්සේ හරිය වැඩක් වෙනවා. දැන් ඒකත් එක්ක අනිවාර්යයෙන්ම චිත්ත ඒකාග්‍රතාවයක් වෙන පංච නීවරණ යටවත් වෙනකොට මේක වෙන්නේ. මේක බොහොම සැපදායක අවස්ථාවක්. ඊළඟ සැරේ භාවනා කරන්න වාඩි වෙන්නේම කොහොමද? මේකම ඕන කියලා හිතාගෙන. මේක නැත්තම් නොසන්සුන්කම ඇති වෙනවා. මේක තමයි භාවනාව කියලා හිතනවා. ඒ වගේම තමයි ප්‍රීතිය ඇති වෙන ප්‍රීතියත්ම කෙටි මතක් කරන මේ විස්තර කරපු හින්දා ලොකු ප්‍රීතිමත් ස්වභාවයේ කිසි දෙයක් නැහැ පුදුම ප්‍රීතියකින් හිත පිරලා තියෙන්නේ. සමහර විට මේ බාහිර පරිසරයේ නොයෙකුත් වෙනදා දුක් ඇති වෙන දේවල් වෙනවා. ඒත් මේ ප්‍රීතිය නවතින්නේ නැහැ. ශරීරයේ පුරාවට පැතිර ගිහිල්ලා තියෙන ප්‍රීතියක් වගේ මුළු කයටම දැනෙන ප්‍රීතියක් වගේ බාහිර අරමුණු කිසිවක් නැති. එකම් පොඩ්ඩක් හිතන්න අපි තා කැමති දෙයක්, ඊ타ත්ම කැමති දෙයක් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයටත් වඩා ලැබුණා. හරි ඉන්නේ නිකන් උඩින් උඩින් ඇවිදගෙන යනවා වගේ ඉන්න සන්තෝෂය වැඩි වෙලා. අන්න ඒ වගේ එකක් හැම වෙලෙම තිබ්බොත් හිතේ. ඒ වගේ එකක් කොච්චර අඩුවෙන්ද හම්බෙන්නේ ලෞකික ජීවිතයේදී ප්‍රීතියෙන් පිනා යන අවස්ථාව කොච්චර අඩුවෙන්ද හම්බෙන්නේ අර වගේ ප්‍රීතියක් දිගටම තියෙනවා. ඉතින් මෙයා රැවටෙනවා. මේක තමයි අවබෝධය. මේක තමයි මට වෙන්න ඕන දේ වෙලා දැන්. මම නිවන් දැකලාද කොහෙද මේ ලෝකේ කිසි දෙයකට මාගේ ප්‍රීතිය වෙනස් කරන්න බෑ. ඒ වගේම තමයි පස්සද්ධිය ඉක්මනට ඇති වෙන කායික මේ චිත්තචෛතසික පස්සද්ධිය. එතකොට මේ ඒවා හින්දා එයාට ලොකු සුවදායක තත්ත්වයක් නැති වෙනවා. එකපාරට මේක සංසිඳනවා. ඒකට ඒකට ඇලෙනවා. ඒකට ඇලෙන ස්වභාවයක් වෙන ඒක තමයි අවබෝධය කියලා හිතනවා. ඒ වගේම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන එක හිතාමත්ම වැඩි අර සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාටත් අපි අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අචල ශ්‍රද්ධාවක් තියෙනවා කියලා තේරෙනවා මට ආයේ ඒ මොකද මේ මේ මේ වෙනකන් කාංකාවිත වෙන විසුද්ධිය දක්වා ගිය කෙනාට ඒ ඇති වෙන අවබෝධයත් එක්ක ලොකු ශ්‍රද්ධාවක් උපදිනවා. ඉතින් ඒකින්ද එයා එතනදී මුලාවටපත් වෙනවා මේක තමයි අවබෝධය මේක තමයි ඇත්ත తත්වය කියලා. ඊළඟට අධිකව ඇති වෙන වීරය. මේ ඇති වෙන වීරය කෙනෙකුට ඒ කියන්නේ පුදුම වීරයක් දැනෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන් වගේ ධර්මයෙන් වෙනුනේ. කෙලෙස් අයින් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් වගේ. ඉතින් මේ වීරියෙහි එයා ඇලෙනවා. සහ මේ තමයි අන් අයට නැති වීරියක් මට තියෙනවා. අන් අයට මේව නැහැ. මම තමයි වීරියෙන් ඉහළම කෙනා. මේ වගේ වීරියක් කොහෙද තියෙන වෙන කාටවත් කියලා මාන්නය උපදවා ගන්නවා, තණ්හා උපදවා ගන්නවා, දෘෂ්ටි උපදවා ගන්නවා. ඇත්තට මෙතන තණ්හා දෘෂ්ටි මාන්න කියන තුනම තියෙනවා. මේ 10 ඇත්තටම වැඩි කරන්න ඕන තුනේ. මම මම ඒක පැහැදිලි කරා. මේ 10 උපක්‍රේෂ 10 තුනේ මේකෙන් ද තණ්හාව ඇති වෙනවා. මේකෙන් ද මාන්නය ඇති වෙනවා. මේකෙන් ද වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ වගේම තමයි සැපය. සැපයෙන්ද තණ්හාව ඇති වෙන, ඒ සැපෙහි කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඒ සැපය කෙරෙහි දෘෂ්ටියක් ඇති වෙනවා මට විතරයි මේ වගේ සැපයක් ලැබෙන්නේ කියලා අර කායම කාය කාය කියන්නේ කාය පසද්දිය, චිත්ත පසද්දිය හින්දා ඇති වෙන සැපය ඒ වගේම මාන්නයක් ඇති කරගන්නවා. මොකද්ද? මං තමයි මම මම තමයි මේ සැපේ විඳින්න වෙන කෙනෙකුට වෙන කෙනෙකුට වඩා සාපේක්ෂව මට මේ කියලායි කියලා. ඊළඟට දැනෙන අවබෝධය හැම දෙයක්ම විදර්ශනාවට පෙරලා පටිසම්පාදව පටිසම්පන්නව දැනෙන්න පටන් ගන්නවා. මේක වෙන්නේ මෙහෙමනේ මේක වෙන්නේ මෙහෙමනේ කියලා. ඒ දැනෙනකොට එයාට ඒක තුලත් තණ්හාව ඇති වෙනවා. ඒක තුලත් දෘෂ්ටිය තියෙනවා මම මම මේක දැනගත්තාය මම මේක දැනගත්තාය කියලා මාන්නය තියෙනවා. එහා පැත්ත මෙහා පැත්ත අයියෝ වෙන කාටවත් මේක දැනගන්න දෙන්නේ අනිත් පැත්ත එක්ක සාපේක්ෂව මම ඉතාලම ඉහළ මානසිකත්වයක් තියෙන කෙනෙක් කියලා මාන්නය තියෙනවා. ඊළඟට උපේක්ෂාව සහ අපේක්ෂාවත් ඒ විදිහමයි සහ නිකාන්තය කියලා කියන්නේ මේ විදර්ශනා අවබෝධය කෙරෙහි ඇති වෙන සිව් කෙලෙස් ධර්ම. එතනින් හරියට යන්න බෑ ඒකට. ඒකට කියනවා නිකාන්ති කියලා. ඔන්න ඔය 10 තමයි විදර්ශනා උපක්‍රේෂ 10 කියලා කියන්නේ. දෙවිවින්ම පැහැදිලි ස්වාමින් වහන්සේ. ඉතින් ඔබට දැන් හොඳින් වැටහෙනවා ඇති මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව මේ දින කිහිපය පුරාවටම අපි ඔබ වෙනුවෙන් පැවැත් වූ ධර්ම දේශනාවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ සහ පූජනීය පොල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ ඊයේ දවසේ ඊටමත් වටිනා දහම් කතිකාවතක් ගෙනාවා. ඉතින් උදාහරණ දක්වමින් සාරද ස්වාමීන් වහන්සේ ඊටමත් පැහැදිලි ලෙස ඒ පිළිබඳව ඔබට තවදුරටත් විස්තර කර දුන්නා. ඉතින් දැන් මේ සූදානම ඔබ අපට වා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්නට. මුලින්ම ස්වාමීන් වහන්සේ දැරණියගල ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂ ආසන්නෙක් අපිට කර තිබෙන ප්‍රශ්නයකට අපි යොමු වෙන්නට සූදානම්. මා භාවනාවේ යෙදෙන විට එක් දිනක් විශාල ආලෝක ස්වභාවයකට පත් වුණා. මා සිටි කාමරයේ පුරාවටම ආලෝකය පැතිර තිබුණු බව දැනුණා. ඉන්පසු සෑම දිනකම මම ඒ දේ බලාපොරොත්තු නැවත ඒ දේ සිද්ධ වුණේ නැහැ. එසේ නැවත සිදු නොවුනේ ඇයි? එසේ සිදු වූ වෙලාවේ මම ඊට ප්‍රීතියෙන් අත්විඳ බවත් එය ටික දිනක් යනතුරු පැවති බවත් ඔබ වහන්සේට දැන්විය යුතුයි. මේ සඳහා එතුමිය අපෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් අපි අර කලින් විස්තර කරපු අවස්ථාවම තමයි ඇත්තටම අපි බොහෝම වීරයෙන් මේ කටයුතු කරනකොට බොහෝ දෙනෙකුට ඇති වෙන තත්ත්වයක් මේක. මම හිතන්නේ උත්තරේ පැහැදිලිවනා ඉස්සලා කරපු විග්‍රහයෙන්ම මේ ටික දිනක් පැවතුණා කියන එකත් මෙතෙන්දී ගන්න ඕනේ. ඒ ඇතිවෙච්ච ප්‍රීතිය ටික දිනක් ටික දිනක් පැවතුණා කියන්නේ මේක අපි ඇති කරගත්ත හොඳ තත්ත්වයක්. හැබැයි මේක මාර්ග අවස්ථාවක් නම් නෙවෙයි. මේ තමයි පංච නීවරණ පැහැදිලිවම යටපත් වීම සම්පූර්ණ වශයෙන්ම. එක මොහොතක පංච නීවරණයන් යටපත් වීම කෙනෙකුට භාවනා කරන කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඒ මොහොතේ ඇති වෙන සමහර වෙලාවට අපි ඒ ඉන්න පරිසරය අනුව වෙන්න පුළුවන් ඒ කාලයක් තිස්සේ ගත උත්සාහය අනුව මේ தත්ත්වය මේකට හරි අපූර්ව උදාහරණයක් තියෙනවා මේ අචංචා ආම්දුරන්ගේ පොතක ඒක හරියට ගැලපෙන හින්දා මම කියන්නේ ඒක තාත්වික උදාහරණයක් නෙවෙයි වුණත් ඒක හරි ගැලපෙනවා මේ මේ අවස්ථාවට මේ උපක්ලේශය වලනවට කියන්නේ කවි මහත්මයා කියනවා අචංචා ආම්දුරෝ එක අద్භූත සත්තු වර්ගයක් වෙනවා එක තැනකට හුදක් අයින්ද කියලා කියනවා අද්භූත සත්තු වර්ගයක් එනවා කාට හරි කියනවා මේ සත් මේ සත්තු බලා ගන්න ඕන නම් මෙතෙන් මෙතෙන් තමයි යන්නේ වතුර බොන්න මෙතෙන්ට එනවා. තොටුපළක් කියලා හිතන්නකො. මේ ඔබ එතෙන්ට ගිහින ගල් ගෙඩියක් වගේ ඉඳ කියනවා. හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන ගල් ගෙඩියක් වගේ. දැන් ඉඳ කියනකොට මේ හැබැයි ඉතින් දැන් මෙයා ඉන්නවා ගල් ගෙඩියක් වගේ. ඉතින් දවස් දෙකක් තුනක් හතරක් පහක් නැහැ. ඊළඟ මෙන්න එක දවසක් ඈතින් එනවා දැන් පේනවා දැන්. හරි. ඈතින් එනවා පේනකොට මේ ගල් ගෙඩිය වගේ ඉන්න බැරුව එක පාටම ගැසිලා අහන්න එනවා කියලා එයා ගැස්සුනොත් කලබල වුණොත් අර සත්තු මෙතන සතෙක් ඉන්නවා කියලා දැනගත්ත ගමන් ගියොත් ආය කාරකට එන්නේ එහෙම හරි ඒක හරි ලස්සන උපමාවක් කියලා කියන්නේ ඒකයි ඊට පස්සේ දැන් ආය ගල් ගෙඩිය වගේ මෙයා ඉන්නවා ආය අර සත්තු ඉතින් නිකන් එබිලා බලලා කොහොම හරි කරලා ආය ටික ටික කිට්ටුවට එනවා මෙයාට මේ සත්තු මෙතෙන්ට ඇවිල්ලා වතුර බීලා දඟලලා ඔක්කොම කරන කංගල් ගෙඩිය වගේ ඉන්න පුළුවන් නම් මේ සත්තු හොඳට බලා ගන්න පුළුවන් අන්න ඒ ඉන්න පුළුවන් වුණොත් බලාගත්ත හැකි. බැරි වුණොත් බැරි වුණොත් ඉතින් ආයෙ කාලයකට බලන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ආලෝකය වගේ දේවල් මේ ලැබෙන නිවැරදි අවබෝධයන් තුළ එයා ගැස්සුනොත් ඒ කියන්නේ එයාගේ උපේක්ෂාව නැති වුනොත් එයා එතනදී උද්දාමයටපත් වුනොත් මාන්නය ඇති වුනොත් දෘෂ්ටි ඇති වුනොත් විශේෂයෙන් තණ්හාව ඇති වෙනවා අපි සමහරවිට මුචි පාදා කිරීමක් කරන්න දැන් ඔය භාවනානුයෝගීව ඉන්නකොට අපි භාවනා කරනකොට ওই සියලු දිනාටම ওই ආලෝකයක් වගේ දේවල් සමහර අයට ක්ලාන්ත ගතියක් එනවා කියලා කියන ඒ ඒක හැම දිනාටම මේක සිදු වෙනවා ස්වාමීන් නෑ ඔය සියලු දිනාට මේ මේ කියන ආලෝකමත් තත්ත්වයක මහත්ය විශේෂිත දෙයක් ඊට මෙහා සමහර ඇත්තන්ට ඒක ගොඩාක් හොඳයි මතක් කරපු එක සමහර ඇත්තන්ට මේ දැන් මේ බලන්න අපි නිකම් මෙහෙම ඇස් දෙක පියාගත්තාමත් අපිට මේ ලයිට් එකක් දිහා බලාගෙන ඉඳලා ඇස් දෙක පියාගත්තොත් නැත්නම් ඒ ආලෝකය දිහා බලලා ඇස් දෙක යම් කිසි ආලෝකමත් ස්වභාවයක් තියෙන ගතියක් තියෙනවා. ඒකම ඒකම ඒකම නැවත නැවත එතෙන්ටම හිත යොමු කිරීමේ සමහර අයට නිකන් ඉන්නකොට මේ ඇතුලෙන් එන ආලෝක ස්වභාවය කේන්ද්‍රයකින් එනවා වගේ දැනෙන ගතියක් තියෙනවා. ඒක හිත ඒක තියෙන්නේ වැරදීමක්. සහ සමහර අයට නිල් ආලෝක, රතු ආලෝක, තරු වගේ ඒවා මේවා දෙවියෝ මට කිට්ටු වෙලා ඒවා ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසඳි තත්ත්වෙ නෙවෙයි. එතකොට ඔය සමහරලාට කය යන්තම් හරිය 아무තු දේවල් වෙනවා. කායිකව තියෙන සංස්කාරයන්, කාය සංස්කාරයන් සංසිඳනකොට කය කයේ දැනීම නැති වෙලා යාගෙන එනකොට ඒක අපිට පුරුදු නෑ. එහෙනම් 아무තු 아무තු අද්දගෙන කෙනෙක් හේත් වෙලා ඉන්නවා වගේ දැනෙනවා, චප්ප වෙනවා වගේ දැනෙනවා, පොළොවට කිඳා බහිනවා වගේ දැනෙනවා, උඩ යනවා වගේ දැනෙනවා. මේ වගේ මේ ශරීරයේ නොයෙකුත් ආකාරයේ දේවල් දැනෙනවා. එතකොට තමයි දාඩිය දානවා වගේ දැනෙනවා, ක්ලාන්තය වගේ දැනෙන වෙන එකක් තියා මෙහෙම තියාගෙන අත් දෙක සමහර වෙලාවට මේ මෙහෙම තියෙන්නේ කියලා හිතලා හිතලා මාත් එක්ක කතා කරපුවා තියෙනවා. අත් දෙක මෙහෙම තිබිලා තියෙන්නේ. අත් මෙහෙම උසලා මෙහෙම මෙහෙම ඉන්නවා වගේ දැන් ලැජ්ජහයිලු මේ. එහෙම වෙදී හිමින් ඇස් දෙක අරලා බලනකොට අත් දෙක තිබිලා තියෙනවා. මේ කයේ සංස්කාරයන් සංසිඳනකොට මේවා එක එක එක එක ආකාරයට පේන ස්වභාවයන් තියෙනවා. එතකොට ඔය කියන தത്വයේදී නම් එහෙම එකක් නෙවෙයි කියන විදිහට තේරෙන්නේ මේක පංච නීවරණය යටපත් වීම නිසාවෙන් අර සම්පූර්ණ ආලෝකමත් ස්වභාවයක් මේක තීල මිද්දේ යටවීම නිසා ඇතිවෙන හොඳ තත්ත්වයක්. මේ මේ தත්වයටපත් වුණාට පස්සේ දැන් ඔය කියන විදිහට වෙලා තියෙන්නේ ඒ කෙරෙහි දැඩි කැමැත්ත. මොකද මේ අවස්ථාව කියලා කියන්නේ ඒකාග්‍රතාවයක් තියෙන අවස්ථාවක්. ජීවිතේ බොහොම සැපයක් විඳින්න පුළුවන් එක්කම සැපයක් తాවකාලික විඳින අවස්ථාවක්. ඒ අවස්ථාව ගැන හිතනකොටත් සතුටුයි. ඒ තරම් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නීවරණයන් යටපත් වෙන තුරු යම්කිසි කෙනෙක් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ දුක් විඳිනවා කියලා. ඒ නීවරණයන් කායපස්සද්ධිය, චිත්තපස්සද්ධිය ඇති වෙන තුරු සත්‍යය දුක් විඳී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් මෙයාට ඒ ඒ දුකෙන් මොහොතකට මිදලා කාය මානසික පීඩාවන් අයින් වෙලා සැපයක් විඳිච්ච අවස්ථාවක් නිසා මේකේ තණ්හාව උපදින එක ස්වභාවිකයි. තණ්හාව ඉපදුනත් හරි ඊට පස්සේ වෙන්නේ මොකක්ද? ඊට පස්සේ වෙන්නේ ඒ තනත්තාට ඊ타ත්ම දුෂ්කරතා ලොකු දුෂ්කරතා ඇති වෙනවා මේකෙන් අයින් වෙන්න මේ මේ தත්ත්වයට නැවතපත් වෙන්න ඕන නැවතපත් වෙන්න ඕන කියලා තියෙන තණ්හාව නිසාම එයාට ඒ தත්ත්වයට යන්න බව වෙලා තියෙන්නේ. ඒක මේක හිතෙන් අතාරින්න. මේ ආලෝකය නෙවෙයි භාවනාව කියන්නේ ආලෝකය නෙවෙයි. භාවනාව කියන්නේ ආලෝකය නෙවෙයි. ඉතින් ඒකින්ද භාවනාව කියන්නේ මගේ අවබෝධය කියලා තේරුම් අරගෙන ඒකට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ ඒ தත්ත්වෙටම නැවතපත් වෙන්න ඕනමයි කියලා හිතන්නේ නැතුව ඒක හිතෙන් අතහැරලා නැවත කරගෙන යන්න කරගෙන ගියාම කොයි වෙලාවක ඔය தත්ත්වෙටපත් වෙයි ඒ தත්ත්වය පිළිබඳ උපේක්ෂාව හිතේ ඇති කරගන්න කියලා අපිට උපදෙස් දෙන්න දෙන්නේ. ආ ඒක තිබ්බත් එකයි නැතත් එකයි. ඊළඟ දවසෙත් නැවත වාරයක් නොහිතන වෙලාවක මේ වගේ தත්ත්වයන් උදා වෙයි. තිබ්බත් එකයි නැතත් එකයි. තිබ්බත් එකයි නැතත් මේක නෙමෙයි අවශ්‍යතාවය. ඒක ආවොත් ඔකට මම ලස්සන උදාහරණයක් කියන්නද? ඔය සිද්ධ සිද්ධිය කමක් නැහැ චූටි කාලයක් ගත්තට මම අඳුරේ පොතක් කියවනවා. හරි අමාරුවෙන් කියවන්නේ. කියවනකොට ලස්සන මිහිරි ඉතාම සුන්දර හඳ එලියක් වැටෙනවා. දැන් මට පොත කියවන්න ලේසි. මම මොකද කරන්නේ? දැන් මං මගේ අරමුණ පොත කියවන එකනේ. මං කවෙන් මහත්ම මේක පැත්ත කර දාලා මම හඳ එළිය දිහා බලාගෙන හඳ එළිය විඳිනවා. දැන් අන්තිමට අඳුර තිබ්බනම් හොඳයි මං අමාරුවෙන් හරි පොත කියවනවා. දැන් උනේ මොකද්ද? හඳ එළිය දිහා බලාගෙන පොත කියවන එක නෑත්තා. ඊළඟ හඳ එළිය වැටුණ දේ. නේද? ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න ඒක ඒක අමතර ලාභයක් විතරයි. අන්න ඒ වගේ මේක තිබ්බොත් තිබ්බදේ නැති වුණා නැති වුණා කියලා අතහැරලා දාලා කරපුවාම ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙමයි. අද දවසේ පටන් ඉතින් අපිට දැන් බොහෝ ලිපි රාශියක් ස්වාමීන් වහන්සේ යොමු කරයි. මමත් මේ විදිහේ ආලෝක තත්ත්වයන් දුටුවා. මම මේ විදිහේ වර්ණ සංකලන දුටුවා. ඉතින් අපි ඒ අයට කිලිමු ස්වාමීන් වහන්සේ දැන් ඔබට පිළිතුරු ලබා දුන්න අපේ ස්වාමින් වහන්සේ. ඒ නිසා ඒ පිළිබඳව අපිට ලිපි මාර්ගයෙන් හෝ කෙටි පණිවිඩ මාර්ගයෙන් නැවත විමසීමක් සිදු කරන්න අර පොදු ප්‍රශ්නවලදී අපිට පුළුවන් ඒවා විසඳන්න. ඉතින් ඒ ආකාරයෙන් අපි ඒ ප්‍රශ්නයට පිළිතුර ලබා දුන්නා. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙන්නට සූදානම් හබරන ප්‍රදේශයේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන අසන මෑණියන් කෙනෙක් තමයි මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඓතිහාසික පූජනීය ස්ථානවලදී විශාල සමාධියක් වැඩෙනවා. රුවන්වැලි සෑය ළඟට මම මාසිකට වතාවක් යාමට පෙළඹෙනවා. එහිදී ලබන චිත්ත සමාධිය ඉතා විශාලය. නිවසේදී මට එය ලබා ගැනීමට නොහැකිය. මෙවැනි ඓතිහාසික ස්ථාන සමග මගේ සම්බන්ධයක් තිබෙනවාද යන්න මගේ සිත නිබඳව මට කියනවා. එය මාර්ගයේ වරදවා ගැනීමක්ද ස්වාමින් වහන්සේ කියා මෙතුමිය විමසනවා. එතුමියටත් අපි පිළිතුරක් ලබා දෙමු ස්වාමීන් වහන්සේ. බොහෝම ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේ වගේ ඒවා මගෙන් ඔයිට කලිනුත් හැබැයි අහලා තියෙන සමහර අය අහලා තියෙනවා. මේකට හේතුව අපි ඔන්නතන ලොකු වරදවා ගැනීමක් වරදවා ගන්නවා. කලින් මත දන්නවද මට මේ වෙනකොට දුටු ගැමුණු රජුවරු කීප දෙනෙක් හම්බෙලා තියෙනවා. එහෙමයි. ඒක මම අවඥාවට නෙවෙයි කියන්නේ. මේ මම තමයි දුටුගැමුණු රජුරු කියලා සමහර අය හිතලා තියෙනවා. අපේ ආයතනයේත් නිතරම එහෙම කියන්න උදවේ කිව්වම ඇවිල්ලා තියෙනවා. එහෙනම් හරි මේ අත්දැකීම වෙනක් මොකක් අයද තියෙනවා. ඉතින් ඒ අය දුටුගැමුණු රජුරු විතරක් නෙවෙයි ඒ වටේට ඒ කට්ටිය මොකක්ද දසම යෝජු ටිකක් හදා ගන්නවා අවලා <laughs> තමයි කියලා. මේවා සම්පූර්ණ මාර්ගය වර්ධවා ගැනීම. මේක හැබැයි භාවනා කරන අයට වෙන්නේ. ඒ භාවනා කරන්නේ නැති අයට නෙවෙයි. බොහෝම වටිනවා මේ මේ මේ අවස්ථාව මම අගය කරනවා. මොකද මෙතන මේ මට මතක නැහැ තැනත්තියද තැනත්තියක්ද කියලා මේ තැනත්තා හෝ තැනත්තිය අහනවා මාර්ගය වරදවා ගැනීමක්ද කියලා. අන්න ඒක තමයි අර විදිහට හිතනවා කියලා. ඉතින් මේකට හේතුව බලන්න හොඳට ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට යම් කිසි ප්‍රමාණයකට හොඳින් ශ්‍රද්ධාව වර්ධනය කරගත්ත කෙනෙකුට ජයසිමා බෝධින් වහන්සේ ළඟට හෝ නැත්නම් ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ අභියසට වැනි තැනකට ගියාම ඔබ අපි කාටත් හිත පහන්න ගතියක් තියෙනවා. ඒක අපි හැමෝටම හැමෝටම තියෙනවා. ඒක සහට කිසිදු භාවනාවක් නොකරන කෙනෙකුට පවා සාන්ත ගතියක් ස්වභාවයක් අර අර ශ්‍රද්ධාව තමයි ඔකට හේතු වෙන. තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව නිවසේදී හරියටම හරි මේ කියන කතාව නිවසේදී ඒක ගන්නට පුළුවන් කමක් නැහැ. මදි බාහිර පරිසරයේ හැත්තටම අපිට මේක බලපානවා. එතකොට මේකින්ද යාට අධික අධික සමාධියක් ඇති වෙන මේ වගේ තැන්වලදී. තව ටික දවසක් මේ වගේ තැන්වලට ගිහිමිලා හොඳට පුරුදු කරන්නේ මං කියන අවවාදය අරගෙන හොඳට මේ වගේ තැන්වල කියලා පුරුදු කරන්ඩ නිවසේදී හොඳට බුද්ධ වන්දනාව කරන්ඩ තැනක් පිරිසුදු කරගන්න බුදු පිළිමයක් අභියසට යන්න එතෙන්ට ගිහිල්ලා සවර්ණමාලි චාත්‍රාජන් වහන්සේත් උන්නම් මතක් කරගන්න ජයශ්‍රී මහබෝධින් වහන්සේත් මතක් කරගන්න මතක් කරගෙන ওই භාවනා කරලා බලන්න වෙනත් තැනකවලදී ටික දවසකින්ම වෙනත් තැන්වලදී හොඳට ඒ සමාධිය වර්ධනය වෙන්න පටන් ගන්නවා මේකෙදී අපි ඇත්තටම හිතමු ඇත්තටම හිතමු මෙයාට මේ මේ ඉදිකිරීම ගැන සම්බන්ධයක් තියෙනවා කියලා. අපි හිතමු ගා දුටුගැමුණු රජු තමයි කියලා. දුටුගැමුණු රජු නිවන් දකින්න ඕනේ නැද්ද? හැමදාම ඕක ගැන හිත හිත ඉන්න තෝනේ. නේද? එහෙනම් ඒවාත් ඒවාත් එක්ක තිබ්බ සම්බන්ධයක් තියෙනවා නම් ඒක එළියට අරගෙන ඒකෙහි නැවත තණ්හාවක් ඇති කර ගැනීම සිද්ධ විය යුත්තක්ද? නෑ. ඒක මට මේකෙන් අදාළ නෑ. ඇත්තටම එහෙම එකක් එතන මම කියන්නේ 100 100ක් නෑ කියලා. නමුත් 99%ක්ම නෑ. ඔය ඔය සමාධියෙන් ඒක මනින්න බෑ. එහෙනම් පරිචිත්ත විචාරණ පුබ්බේ නිවාසානුසුති ඥානය ඇති කරගෙන ඒකෙන් ඒක හොයාගන්න ඕනේ. හරිද? ඒක තමන්ගේ යම් කිසි කෙනෙක් කියනවා දැන් පුංචි දරුවෝ ඉන්නවා පෙර ආත්මය කියනවා කියලා. එතකොට ඒක මොන ගණේද? ඒ වගේ තත්ත්වයන් වලදී භාවනාවකින් එන එකක් නෙවෙයි කවුද මහත්මයා ඒක. ඒක අර බොහෝ විට එයාට ඇති වෙන මොකද අපිට වුණත් භාවනාවක් වර්ධනය කරගත්තොත් පෙර භවය දැනගන්න පුළුවන්. දැනට අපි විශ්වාස කරන හැටි ඔය පෙර භවයේ කියන හුඟක් අය හදිසි අනුතුරු වලදී වගේ තැන්වලදී මේ ඒ හුඟක් ආසන්න භවයේ ඒ වගේ එකක්නේ. ඉතින් ඒකෙදි කෙරෙන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. චූටි හරි මානසිකාරයක් තියෙන්න ඕනේ. හිතන්න පුළුවන් ආකාරයක් තියෙනවා. දැන් ප්‍රේතේන්ට භූතේන්ට පෙර භවය මතකයි නේ මොකද මේ මනස අහෝසි වෙලා ඊළඟට ආය කරල අවස්ථාවකින් නැතුව මානසික මනසක් එක් සමග සම්බන්ධ වීමක් තියෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට තියෙනවා මව් ගර්භයක ඉන්න කෙනෙක් එයා මැරෙනකොටම වෙනත් විඥානයක බැස ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න එවැනි වෙලාවක පෙර භවයේ පුංචි මතකයක් කෙනෙකුට තියෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා අපිට උපකල්පනයක් කරනවා මේක මගේ මතය. හරිද? ඒක මගේ මතය නම් මගේ මතය කියලා කියන්න ඕනේ. එහෙම නැතුව පෙර භවයක් කියන්න පුළුවන්කමක් නැහැ. එතකොට මේ භාවනාවකින් අපි ඇති කරගන්නේ පුබ්බේන වාසනස ඥානය ඇති කර ගැනීමෙන් අපිට පුළුවන් පෙර භවයේ වෙන සම්බන්ධකම් තියනවාද කියලා හොයාගන්න. ඉතින් එහෙම නැතුව මේ භාවනාවකින් මේ තැනක සමාධියක් ලැබුණා කියලා කවදාකවත් අපිට එහෙම තීරණයකට එන්න පුළුවන්කම නෑ. මොකද ඒක අපිට මාර්ගයට බාධාවක්මයි. ඒකින්ද අර gedara මම කිව්වා වගේ සකස් කරගෙන පිරිසිදු කරගෙන gedaradi කරලා බලන්න ටික දවසක් යනකොට ওই සමාධිය gedaradi යන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ධර්ම අවබෝධය තුළින් ජීවිත අවබෝධය ළඟා කර දෙන්නට අද දවසේ සජීව වැඩසටහන අපි මෙලෙසින් බෞද්ධ ආරෝප වාහිනියෙන් ගෙනෙන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 32 වන සතියේ මග්ගා මග්ග ඥාන දර්ශන විශුද්ධිය ඇසුරෙන්. සදහතුනේ අපි ජීවිතය નિවරදි කරගන්නට උත්සාහ කරනවා. ඉතින් මේ උත්සාහ කරන්නට අපි මොනතරම් අපේ ජීවිතයට අභියෝග වලට මුහුණ දෙනවද? අපි මොනතරම් ජීවිතයේ සමහර තැන්වල අපි ජීවිතේ පරාජයටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒත් මේ ධර්මයේ තුලින් අපිට ජීවිතේ දිනන්නට පුළුවන්. ඉතින් ඔබේ ජීවිතේ දිනන්නට මඟ කියන ජාතිය බෞද්ධ නාලිකාව බෞද්ධ ආරූප වාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් නිවැරදිම වෙනසක් යන මාතෘකාවෙන් ප්‍රතිපේක්ෂා වැඩසටහන දැන් අපි ආරම්භ කරලා වසරක් ගතවන්නට තව ටික කාලයයි තියෙන්නේ. ඉතින් අපි ඔබෙන් විමසනවා ඔබ සියලු දෙනාගෙන් පොදු ප්‍රශ්නයක් විමසනවා ඔබේ ජීවිතයේ දැන් නිවැරදි වෙනසට ඔබ ළඟා වෙලාද? අපි ඔබ හැමකින්ම විමසනවා. ඉතින් ඔබේ ජීවිතයේ නිවැරදි වෙනස ඔබට ළඟා කර දෙන්නට අපි ඉදිරිදී සූදානම්. ඉතින් ඔබේ ජීවිතයේ නිවැරදි වෙනස ඔබට ළඟා කර දෙන්නට මේ ඔබට පැන නගින ගැටලු පිළිබඳව අපි කතා කරමින් මේ කතිකාවත ඉදිරියට ගෙන යන්නේ. ඊළඟ ප්‍රශ්නේ අපේ ස්වාමින් වහන්සේකින් විමසන්නට කැමති විදර්ශනා උපක්ලේශයන්හි අවසානික වන නිකන්තිය යනු කුමක්දයි පහදා දෙන්න කියා ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන පියාණන් කෙනෙක් අපෙන් විමසා තිබෙනවා ස්වාමින් වහන්සේ. ඔව්. ඒ කියන්නේ සියුම් තෘෂ්ණාවටයි. නිකාන්ති කියලා කියන්නේ සියුම් තෘෂ්ණාව ඒක හරියට ගලවන්න අමාරු එකක් කලින් මහත්මයා අපි හිතමුකෝ මේ සියුම් දෙයකින් යමක් කැපුවොත්ද ඒක තීව්‍රව කැපෙන්නේ මොට දෙයකින් යමක් කැපුවොත්ද කියලා හෙවොත් සියුම් දෙයකින් යමක් කැපුවොත් මේ මේක තීව්‍රව කැපෙනවා ඒ වගේ මේ සියුම් උපදින තෘෂ්ණාව කියලා කිව්වහම ඒක ගලවන්න ලේසි කියලා අපිට හිතෙන්න පුළුවන් නැහැ ඒක ඊට වැඩි ගලවන්න අමාරු සියුම් තැනක සියුම් දේවල් කෙරෙහි උපදින තදබල තෘෂ්ණාවක් ඒක ඒක තේරුම් ගන්න බොහෝම අමාරුයි. ඒක කලවන්නත් බොහෝම අමාරුයි. මොකද හිතා ප්‍රබල සැපයන් මීට කලින් නොවින්දා වූ ප්‍රබල අවස්ථාවන් වලට අත්දැකීම් වලට එන කෙනෙක්. දැන් බලන්න විශ්වවිද්‍යාලයකට ගියේ නැති කෙනෙක්. විශ්වවිද්‍යාලයට ගියේ නැති කෙනෙක් කවදාකවත් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වෙලා නැති කෙනෙක්. විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබලා විශ්වවිද්‍යාලයක් ඇතුළට යනවා. ඒ ගියාම එයාට ඔක්කොම ලැබෙන්නේ අලුත් අත්දැකීම්නේ. ඒ අලුත් අත්දැකීම හදිස්සියෙම නවත්තන්න එයා කැමතිද? <laughs> නේද? එයා එහෙම කැමැත්තක් නැහැනේ. අන්න ඒ වගේ මේ එන්නේ ජීවිතේ කවදාකවත් නොලබපු අත්දැකීම් සමුදායක්. විශාල සැපයක්, විශාල ප්‍රීතියක්, විශාල අවබෝධයක්, විශාල ශ්‍රද්ධාවක්, විශාල වීරයක්. ඒතර මේ වගේ දේවල් Tamanට දැනෙනකොට ඒ කෙරෙහි පුදුමාකාර ඇලීමක් ඇති වෙනවා. මේ ඇති වෙන ඇලීම සියුම් තැන්වල ඇති වෙන ඇලීමක්. අන්න ඒ තෘෂ්ණාව ඒ සියුම් වශයෙන් ඇති වෙන තෘෂ්ණාවටයි මේ කියන්නේ නිකාන්තය කියලා. ඉතින් ඒක ලොකු බාධාවක් ඉදිරියට යන්න. එහෙමයි සෝනාස. ඒත් සමගින් අද ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය සරින් ස්වාමීන් වහන්සේගෙන් විමසන අවසන් පැනේ අපි ඔබට පොරොන්දු ආකාරයෙන්ම ඔබට පැන නගින පොදු ගැටලු පිළිබඳවත් අපි අද දවසේ කතා කරන්න සූදානම්. ඉතින් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ වූ බව දැන ගැනීමට යම් උපක්‍රමයක් තිබෙනවාද ස්වාමින් වහන්සේ. කෙටිපණිවිඩයක් මගින් ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන නාරම්මල ප්‍රදේශයේ සදහවතෙක් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශනයේ සුද්ධිය Tamanට ඇති වුණාද කියලා දැනගෙන්න ඒ ඒ ඒ ඒ පිරිසුදුභාවය ඇති වුණාද කියලා දැනගන්න අමුතු උපක්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට සමහර විට ඔය කියන தത്വෙට එනකොට සමහර ඇත්තන්ට ඔය ඕබාස කියන தത്വය ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැතුව එතනින් ඉදිරියට යන ස්වභාවයක් තියෙනවා. සමහර අයට ඇති වෙනවා. එතකොට ප්‍රීතිය කියන එක අපි ඊටාම විමසලිමත් වෙන්න ඕනේ. මේ පොඩි දෙයක් භාවනාවෙන් ලැබෙනකොට හුඟක් කට්ටිය අපි දැකලා තියෙනවා. ඒක තුල මාන්නයක් උපදවා ගන්නවා. ඒ මාන්නය කියන එක අපෝ මට මාන්නේ නැහැ කියන තැනවා මට මාන්නේ නැහැ කියලා කියන තැනම ඒ මාන්නේ තියෙන බව හොඳටම පේනවා. එතකොට අපි නිවැරදි වෙනවනේ කවුද මහත්මයා හුඟක් අය. මේ නිවැරදි වෙන හරියට දැකලා තියෙන අනිත් අයට ගරහන හැටි. නේද? මේ ලෝකේ හැම මනුෂ්‍ය ජීවිතයක්ම ඉතාම වටිනවද නැද්ද? ඒ වටිනාකම් තුළ අපි යම්කිසි වටිනාකමක් ගොඩනගා ගන්නකොට අනිත් හැම කෙනෙක්ම පහත් අය කියලා දැන් බලන්න අම ඍජුවම යමක් කියන්නද සමහර අය ඉන්නවා අපේ විහාරස්ථානවල ඉතා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. මට හරියට හම්බෙලා තියෙනවා නායක ස්වාමීන් වහන්සේලා හිතාගන්න බැරි තරම් උපේක්ෂා සහගතයි. හිතාගන්න බැරි තරම් සමාජ සේවයක් කරලා තියෙනවා. පැහැදිලිවම පන්සල පිළිබඳව කිසිම ඇලීමක් නැහැ. විහාර දැන් අපේ ගෞරවනීය රේරුකාණේ නායක හාමුදුරුවෝ විහාරස්ථානයේ වැඩ කරාසික ප්‍රසාරණාංශ නම. අද කාලිනව සමහර අය මම ඔක්කොම කියන්නේ නැහැ සමහර ස්වාමීන් වහන්සේලා බිහි වෙනවා අරණ්‍ය හෝ වෙනත් ස්ථානවල. ඒතර මේවා පන්සල් වලදී චූටි වෙනසක් තියෙනවා. සමහර විට කතා බහේ සමහර විට පිළිවෙතේ ඒ පිළිවෙත්වල සමහරට පාත්‍රය පාවිච්චි කරන එක වෙන්න පුළුවන් සමහරට සරප්පු දෙකක් දාන එක දාන්න නැතුව ඉන්න එක වෙන්න පුළුවන් මොකක් හරි එකක් තියෙනවා ඒ වාගේ තුලින් සමහරට පොරොන චීවරේ පාට වෙන්නත් පුළුවන් ඒ වාගේ තුලින් පුළුවන් මනසෙක්ම ඉන්න අනිත් හැම දෙනාම පල්ලෙහාට දාලා තමන් හරියට බුදු වෙලා වගේ කතා කරනවා. අනිත් ඔක්කොම පල්ලෙහාට දානවා. අනිත් හැම කෙනාම හෙලා දකින්න මට මතකයි මේ ස්වාමීන් වහන්සේලා කියලා කතා කරනවා. මේ ස්වාමීන් වහන්සේලා මෙහෙමයි. හාමුදුරුවෝ මේ ළඟදී මම දැක්ක එක්කෙනෙක් කතා කරන එයා ගිහි කාලේ ගිහි කාලේ එයාගෙන් උපදෙස් ගන්න ස්වාමීන් වහන්සේලා ආවා කියලා මේ ප්‍රසිද්ධියේ කියනවා කෑ ගහලා කියනවා. ස්වාමීන් වහන්සේලාගේ මානසික දියුණුවක් වෙනවා නම් මේ ගිහි වෙ හිටියම ආව හොයාගෙන එනවද? එහෙම. ඒ හිතාව පහලට දාලා කතා කරන තැන තියෙන්නේ මාන්නය. තමන් මානසික දියුණුවක් හරියට ඇති කරගත්තා නම් එවැනි මාන්නයක් ඇති වෙන්නේ නැහැ. ඒතර අපි හරිය විමසිල්ලෙන් ඉන්න ඕන. ඒක කාටවත් කිව්වේ නැතත් මට දැනෙනවා නම් පෞද්ගලිකව. මම භාවනාවෙන් උසස් තැනකට ගිය කෙනෙක් මේ අනිත්යට අප්පූ මේ කට්ටියට මොන සමාධියද? මේ කට්ටියට මොනද මට තියෙන සමාධිය හැටියට මේ කට්ටියට මොන සමාධියද? මට තියෙන අවබෝධය හැටියට මේ කට්ටියට මොන අවබෝධයද? මට තියෙන අපි දන්නේ නැතුණාට කවුද මහත්තයා අපිට වැඩිය ඊටාම ඉහළ මානසිකත්වයක් තියෙන කෙනෙක් අපේ ගෙදරක කුස්සියක දරුවන්ට කෑම උයලා දෙන අම්මා කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. එහෙමයි. කිසිම වැරද්දක් නොකර ඉතාලම දුප්පත් මේ කුස්සියේ දරුවන්ගේ කටයුතු උපයා සපයා දෙන කිසිම වැරද්දක් නොකරන අම්මා කෙනෙක් ළඟ මේ රූපවාහිනියේ කතා කරන මගේ ළඟ තියෙනට වැඩිය ගුණයක් තියෙන්න පුළුවන් දෙයිද ඔන්න අපි දැකලා නැද්ද එහෙම තියෙනවා ඒකින්ද කිසි කෙනෙක් පහත් කොට සලකන්න බෑ. කිසි කෙනෙක් පහත් කොට එහෙනම් Tamanට මාන්නයක් දැනෙනවා නම් විදර්ශනාවෙන්ද? Tamanට Taman විතරයි කියලා දෘෂ්ටියක් දැනෙනවා නම් අන්න ඒ අපි කිව්ව උපක්ලේශ 10ම අරගෙන හිමින් අරන් බලන්න. ඒවා කෙරෙහි Tamanට ඒවා කෙරෙහි මාන්නයක්, තණ්හාවක්, දෘෂ්ටියක් දැනෙනවද කියලා හොඳින් විමසන්න ඕනේ. පරිස්සමෙන් විමසන්න ඕනේ. මොකද දෘෂ්ටිය ඇති වුණොත් දෘෂ්ටි ඇති වුණා කියලා දන්නේ නැහැ. දෘෂ්ටි ඇති වෙච්ච කෙනා දෘෂ්ටි ඇති වුණා කියලා දැනගන්න නම් ඒ දෘෂ්ටිය ගැන කරුණු හොයාගන්න ඕන කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්. අන්න එහෙම කරාගත්තට පස්සේ එයාට මේ පියවරෙන් එහාට මම පැනගත්තා කියලා අදහසක් ඇති කරගන්න පුළුවන්. වෙන නම් උපක්‍රමයක් නැහැ. ජීවිතය වෙනස් කරගන්නට නම් අපිට මේ මාන්නේ කියන දේ අපේ ස්වාමීන් වහන්සේ අපේ මේ අයින් කරලා දාන්න ඕනේ. ඇත්තෙන්ම ඒ අපේ ජීවිත ඉදිරියට යන තැනත්තෙකුට මාන්නේ කියන දේ ගැලපෙන්නේ නැහැ. ඔහුට කවදාවත්ම හරි හැටි ඉදිරියට යන්නට බැරි සාමාන්‍ය ජීවිතේ ඉදිරියට යන්නත් බෑ මාන්නය කියන එක ඇති වුණාද එතනින් හැර යන්න අමාරුයි මොකද හැම කෙනෙක්ම පල්ලෙහාට දාලා අනිත් අය ඔක්කොම පහත් සමහර අය ඉන්නවනේ අපේ කවි මහත්තයා හොඳක් නරකක් කියලා දෙන්න බෑ හොඳක් නරකක් කියලා දෙන්නත් බෑ තමන් සියලු දේ දන්නවා කියලා හිතාගත්තට පස්සේ කිසි කෙනෙක්ගෙන් එතනින් එහාට එතන උපදේශයක් එන්නේ නැහැ හැබැයි අනිත් අය කොටම තේරෙනවා මෙයා මොකුත් දන්නේ නැහැ කියලා සමහර රටවල් විනාශ වෙනවා සමහර ජනනායකයොත් ඉන්නවා ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ රටවල් සම්පූර්ණයෙන් පිරිනව. දැන් අපේ ස්වාමීන් වහන්සේ දැන් මාන්නය තියෙන පුද්ගලයෙකෝ ඔව් දැන හෝ නොදැන උට ඔහුගේ සිත තුළ හෝ මාන්නය ජනිත වෙනවා කියලා දැනගෙන හෝ නොදැන ඔහුට යම් කිසි නැද්ද ඔහුගේ මාන්නය ඉවත් කරගන්න ක්‍රමවේදයක් ඒ කියන්නේ දැන හෝ නොදැන සිටින පුද්ගලයෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ ධර්ම ශ්‍රවණයමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ ධර්ම ශ්‍රවණයමයි නමුත් එයාලා පෙළඹෙනවා අඩුයි ඉතින් ඒ වෙලාවට එයාගේ කල්යාණ මිත්‍රයෙක් උපක්‍රම යොදන්න ඕනේ. එයා ළඟ ඉන්න කල්යාණ මිත්‍රයෙක් කරුණාවෙන්, මෛත්‍රියෙන්, ඒ මාන්නෙන් පීඩාවටපත් වෙන්නේ නැතුව ඊට වැඩි එහා ගිය දේවල් තියෙනවා කියලා එයාට දැනෙන ආකාරයට සියුම් උපක්‍රම යොදන්න ඕනේ. සියුම් උපක්‍රම යොදපම කියලා එයාට දැනෙනවා. ඒකට හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් කල්යාණ මිත්‍රයෙක්මයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ මොකක් වෙලාවට හරිම අපහසු තත්ත්වයක් ඒක. මොකද මාන්නේ සම්පූර්ණයෙන් අයින් වෙන්නේ රහත් ඵලයේදී. එහෙමයි. කල්යාණ මිත්‍රයින් ජීවිතයට අපි ළඟා කරගත යුතුයි. ඒ වගේම ධර්මයේ ජීවිතයට ළඟා කරගත යුතුයි. ධර්මයේ තුලින් ජීවිතයට ආලෝකයක් ලබාගෙන ඒ ආලෝකය තුලින් කල්යාණ මිත්‍රයින් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතය දිනන්නට අපි උත්සාහ කරමු. එසේනම් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි දෙවන අධීවර වෙත යොමු වෙනටයි මේ සූදානම. ඔබ අපට මේ සතිය පුරාවටම එවා තිබෙන පොදු ගැටලු පිළිබඳව අපි මෙතෙන් පටන් කතා කරන්නට සූදානම්. ඉතින් අපි මුලින්ම ස්වාමීන් වහන්සේගෙන් විමසනවා කායික ඉරියව් තුල සිත පවත්වා ගනිමින් සිටීම මේ මොහොත දැකීමද ස්වාමීන් වහන්සේ. මා මේ දීර්ඝ කාලයක් කරමි. නමුත් කෙලෙස් වල ස්ථීර අඩුවීමක් නැත. මේ අපිට Facebook ගිණුමට අපේ Facebook ගිණුමට කල්‍යාණ මිත්‍ර සංගමේ Facebook ගිණුමට තමයි මේ ප්‍රශ්නය යොමු කර තිබුණේ. අපි මේ ප්‍රශ්නය තෝරාගත්තා. ඉතින් ඔබට වැදගත් වේවි. මේ ප්‍රශ්නය ඔබේ ජීවිතයට වැදගත් වේවි සිතා අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. මේක මේ කාලයේ තියෙන මොකක්ද වැරදීමක්. කායික ක්‍රියාවල හිත පවත්වා ගැනීම මේ මොහොත දැකීම. මේ මොහොත දැකීම කියලා වගේ කියන මහා ගැඹුරු වචනයක් ඒක. ඒක බොහෝම එහා මේ මොහොත දැකීම කියලා කියන්නේ මේ මොහොත පිළිබඳව දර්ශන භූමියටපත් වීම කියන එක. ඒ කියන්නේ මේ මොහොතේ සත්‍ය తත්වය Tamanට වැටහෙන්න ඕන කියන එක. එතකොට ඒකට තමයි අර තියෙන්නේ දිත්තේ දිත්තමත්ං සුතේ සුතමත්ං කියලා කියන්නේ දැක්ක දේ දැක්ක දේ පමණයි විදිහට ආය අතීතයට ලුහුබැයි ඒකට ලුහුබඳ යන්නේ නැති තත්ත්වයට මානසිකත්වය සකස් වෙච්ච කෙනා මේ මොහොත හරියට දකිනවා. කියන්නේ මේ මොහොතේ මේ සිද්ධ වෙන සිද්ධියේ යථාභූත ස්වરૂපය දැකීමයි මේ මොහොත දැකීම කියලා කියන්නේ. යථාභූත ස්වરૂපය කියලා කියන්නේ මේ මේ සිද්ධ වෙන සිද්ධිය දකිමින් වාසය කිරීම. මෝහයටපත් වෙන්නේ නැහැ. මෙතන ඇත්තටම වෙන්නේ මොකක්ද? අපේ සිතෙන් ඇති වෙන වේගයක් වෙන. ඒකට කියනවා සිතේ ඇති වෙන චේතනා හින්දා සිතේ ඇති වෙන වේගයන් හින්දා උපදින වායෝ ධාතුව. එතන මේ අත මම මේ උස්සන්නේ. මේක උස්සන්න ඇත්තටම මෙතන බැකෝ යන්ත්‍රයක මේක උස්සන්න නම් හයිඩ්‍රොලික් පවර් එකක් ඕනනේ. ඉතින් මේ ගුරුත්වාකර්ෂණ අභිවායන වේගයක් මෙතන තියෙන්න ඕනේ. එහෙනම් මේකේ මේකේ යම්කිසි පීඩන අඩු වැඩි වීමක් තියෙනවා. මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අභිධර්මයට කියන චිත්ත කිරිය වායෝ ධාතුව හේතුවෙන් සිතින්දා ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවකින් තමයි මේක අංගමංග සාරණෝ වාතය කියලා කියන මේ අංගපසල එහාට මෙහාට කරන්න පුළුවන්කම තියෙන්නේ. එන්න ඒ විදිහට මෙතන සිද්ධ වෙන සිතක් හින්දා උපදින ඒ හෙලවීමක් සිද්ධ වෙමින් තියෙන වායය කියන අවබෝධයෙන් නිවැරදිම අවබෝධයෙන් වාසය කිරීම තමයි මේ මොහොත දැකීම කියලා කියන්නේ. එහෙම නැතුව මම දැන් මේ කකුල හොල්ලනවා මම අත හොල්ලනවා මම පොල් ගානවා මම මේ ඉන්නවා මේ වටේ පිටේ තියෙන දේවල් එක දැන් මේ මේ පොල් ගානකොට මං හයියෙන් පොල් ගානවා හිමින් පොල් ගානවා කිය කිය මේක නම් මේ මොහොත දැකීම කියන්නේ ප්‍රාණඝාතයක් කරන කෙනෙක් ඒ ක්‍රියාව දැක දැක කරොත් කෙටියෙන් ඔක අහෝසි කියලා දාන්න පුළුවන් කරන ක්‍රියාවේ හිත යොදාගෙන වැරදි කරොත් ඒක එතකොට මේ මොහොත දැකීමක් වෙනවද? ඒ කියන්නේ මේ මොහොතේ යථාභූත ස්වરૂපය දැකීමයි මේ මොහොත දැකීම කියලා කියන්නේ. ඔය ඒකයි හරියටම කියනවා මේ තැනත්තා හෝ තැනත්තිය හරියටම කියනවා මම මේක කාලයක් තිස්සේ කරගෙන යනවා නමුත් මගේ කෙලෙස් වල අඩුවක් නැහැ. හැම වෙලෙම බලන්න තමන් මේක හොඳ අර අදහසක් තමන් කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක හරියටම බලන්න තරහ යන එක අඩු වෙලාද, ලෝභය අඩු වෙලාද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ඊර්ෂ්‍යාව ආදී අඩු වෙලාද කියලා බලන්න. එහෙම බලුවොත් තේරුම් ගන්න පුළුවන් ඒ තැනකට මේක ගැටළු සාගත තත්ත්වයක්. මේකෙන් මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා. හැබැයි අර වෙන දේවල් වලට වඩා తాවකාලික යම් කිසි ආකාරයක සහනයක් තියෙන්න පුළුවන්. ස්ථිර වශයෙන් නම් ඒක විසඳුමක් නෙවෙයි. එහෙමයි සවනස. ප්‍රතිවීක්ෂා වැඩසටහනේ අපි මෙලෙසින් ඔබට පැන නගින පොදු ගැටලු පිළිබඳව කතා කරන්නේ ඊළඟ ගැටලු වේද ස්වාමීන් වහන්සේගේ සමගින් යොමුෙන් සෝදානම් භාවනා කිරීමෙන් වැළඳී ඇති රෝගී තත්වයන් සුව කර ගැනීමට හැකියාවක් තිබේද මහනුවර උඩිස්පත්තුවේ අසන්නියක් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සඳහා විසඳුමක් අපි ලබා දෙමු. එතුමියට. අසනීප තත්වයන් අඩු කරගන්න පුළුවන් ද බැයිද කියන එකට අසනීප හැදෙන්න හේතු මොනවද කියලා පොඩ්ඩක් බලපුවාම හරියනවා. අපේ කයට හේතු වෙන කාරණා හතරක් තියෙනවා. කයේ කයේ කයේ සිදුවෙන සිද්ධීන් වලට හේතු වෙන කාරණා හතරක් තියෙනවා. එකක් තමයි කර්මය. අනිත් එක තමයි චිත්තය. අනිත් එක තමයි ඍතු. අනිත් එක තමයි ආහාර. දැන් කාරණා හතරයිනේ. කය මේ විදිහට පවත් ගන්න හේතු වෙන කාරණා හතරක්. අසනීප වෙන්න පුළුවන් ආහාර නිසා. අසනීප වෙන්න පුළුවන් කර්මය නිසා. ආහාරයි කර්මය දෙකම නිසා අසනීප වෙන්න පුළුවන්. සමහරවිට ආහාර නිසා ඇති වෙන අසනීප කර්මයක් හේතු වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. හරිද? ඍතු හින්දා අසනීප වෙන්න පුළුවන්. ඒ ඍතුව තිබ්බ පරිසරයට යන්න උනේ කර්මය හින්දා වෙන්න පුළුවන්. මේක මහා ගාල ගෝට්ටියක් වගේ මේක මහා හතර බෙදිච්ච එකක්. හතරම හින්දා වෙන්නත් පුළුවන්, තුනක් හින්දා වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඍතුව, ආහාරය, කර්මය, චිත්තය. චිත්තය හින්දා අසනීප වෙලා තියෙනව දැකලා තියෙනවද? සමහර අය දිය වැඩියා වගේ හැදෙන්නේ දැන් දොස්තරවරු කියනවා. නේද? සීනි එහෙම වැඩි වෙලා තියෙද්දි මේ මානසික පීඩනය අඩු කරගන්න මානසික පීඩනය අඩු කරගන්න කියලා කියනවා නේද? අත්දැකලත් ඇති සමහර අය මානසික පීඩනය වැඩි වෙච්ච දවසට සමහර ලෙඩ හොඳටම වැඩි වෙනවා. නේද? එතකොට එහෙමනම් භාවනා කිරීමෙන් සිද්ධ වෙනවා චිත්තය පිරිසිදු වීමක් වගේම කර්මය භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා කියන්නේ කර්මය අයින් කරගන්න පුළුවන් අවස්ථාවක්. එතකොට සමහර විට කර්මයව හේතු කොටගෙන හටගත්ත යම් ලෙඩක් තිබුණා නම් භාවනා කිරීමෙන් ඒක යටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රබල වශයෙන් දැන් ඒක ඊටාම ප්‍රකටයි බොජ්ජංග ධර්මයන් ගැන මේ බොජ්ජංග දේශනාවේදී නැත්නම් ගිරිමානන්ද සූත්‍රයේදී ඊළඟ ගිරිමානන්ද හාමුදුරන්ට මේ දස සංඥා දේශනා කරනකොට අර රෝගේ යටපත් වෙලා යටපත් වුණා. එහෙනම් චිත්තය ප්‍රබල වීමෙනුත් රෝග අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර භාවනා කිරීමෙන් මේ දෙක නිසා ඇති වෙන ඒවා ප්‍රබල භාවනාවකදී අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. සමහර විට අඩු නොවෙන්න පුළුවන් කර්මයේ බලවත් නම් ගොඩක්. ඒකින්ද හැම එකක්ම භාවනා කිරීමෙන් අයින් වෙනවා කියන්න බෑ. ගොඩාක් දේවල් විශේෂයෙන් මානසික වශයෙන් ඇති වෙලා තියෙන රෝගී තත්ත්වයන් ගොඩාක් සුව වෙනවා. ඒ වගේම ඇති වෙන චිත්ත ප්‍රබෝධයේ හින්දා බොහෝ රෝගී තත්ත්වයන් අයින් වෙනවා. කර්මයට හේතු වෙන හින්දා රෝගී තත්ත්වයන් අයින් වෙනවා. හැබැයි ඍතු ආහාර හින්දා ඇති වෙන වෙනස අයින් කරගන්න හම් දෙන්නේ නැහැ. ඒකද අපිට ස්ථිර වශයෙන් මේක වෙනවා කියලා කියන්න බෑ, නොවෙනවා කියලා කියන්න බෑ. එහෙමයි සෝමනස. සදහවතුනේ ඔබටත් පුළුවන් ප්‍රතිවේක්ෂා වැඩසටහනට ගැටළු යොමු කරන්නට ඒ සඳහා අපට ලියන්න අපේ ලිපිණය නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ ආරූප වාහිනිය ආර්ජී සේනානායක මාවත කොළඹ 7 අපේ ලිපිණය නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ ආරූප වාහිනිය ආර්ජී සේනානායක මාවත කොළඹ 7 ලිපිණයට ඔබේ ලිපි යොමු කරන්න අපි සූදානම් ඔබේ ගැටලු වලටත් විසඳුම් ලබා දෙන්නට ඒ වගේම WhatsApp මාර්ගයෙන් ඒ වගේම කෙටි පණිවිඩ මාර්ගයෙන් ඔබට ප්‍රශ්න යොමු කරන්නට පුළුවන් අපේ දුරකථන අංකය 077 499 84 දුරකථන අංකය 077 499 84 දුරකථන අංකය වගේම අපගේ Facebook පිටුව හරහා ඔබට පුළුවන් ගැටලු යොමු කරන්නට අපේ කල්‍යාණ මිත්‍ර සංගමේ Facebook පිටුව හරහා ඔබට පුළුවන් ඔබේ ගැටලු යොමු කරන්න. ඒ වගේම තමයි මේ ධර්ම දේශනාවන් බෞද්ධහා රූපවාහිනියෙන්ම බෞද්ධහා ගුවන් විදුලියෙත් ඔබට ප්‍රචාරය කරන්නට ඔබගේ දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කතා කරන්න අපට අපේ දුරකථන අංකය තමයි 0114 374 693 0114 දුරකථන අංකය රැමතීමෙන් ඔබට පුළුවන් ගුවන් විදුලි මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව ඒ වගේම ධර්ම සාකච්ඡාවන් සඳහා ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒත් සමගින් ස්වාමීන් වහන්සේ විමසන්නට කැමැති දැන් මේ රටේ ඇති තිබෙන අරුබුදකාරී தත්ත්වය, විවසන தත්ත්වය හැමුවේ අපිට භාවනානුයෝගීව ඉඳලා ආධ්‍යාත්මික දියුණුවක් ළඟා කරගන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ. බැරිකමක් නැහැ. එහෙම බැරි වෙනවා නම් ඒක ගැටලුවක්. කෙනෙකුට අවශ්‍ය නම් ආධ්‍යාත්මික පැත්තෙන් මේකට විසඳුමක් ඇති කරවන්න පැහැදිලිවම පුළුවන්කම තියෙනවා. ඒ මොකද පැහැදිලිවම පුළුවන්කම තියෙන්නේ ඒ ගැන අපි උත්සාහ කරන්න ඕන කවින මහත්මයා මේ ලෝකය විනාශ වෙන එක ගැන අහලා තියෙනවා නේද මිනිස්සු මූර්ඛ සංඥා ඇති වෙනවා කියලා කියන්නේ අන්තිමට මූර්ඛ සංඥා කියන්නේ තිරසංගත සංඥා. එවැනි ලෝකයේ මිනිස්සු කා කොටා ගන්න කාලයක් එනකොට ලෝකයේ ඉන්න හොඳ මිනිස්සු ටික වනගත වෙනවා කියලා තියෙනවා. අන්තිම කාලය වෙනකොට ඔය එතකොට ආයුෂය බහිනවා අවුරුදු 10ට. අවුරුදු 10 වෙනකොට මිනිස්සුන්ගේ අවුරුදු 5 වෙනකොට මැදි ආයුෂය. අවුරුදු 10 වෙනකොට ඔක්කොම වෙලා ඉවරයි. ඊවැනි කාලයක් උදා වෙනවා. ඒ කාලේදී මුර්ක සංඥා තියෙනවා. ඒ කියන්නේ එකිනෙකා මෙහෙම බැලුවත් යන කොටා ගන්න ගැතිය අර තිරිසන් සත්තු වගේ. මරා ගන්නම යන්නේ පොඩ්ඩක් තා. ඒ එහෙම කාලයක් යනකොට ඉන්න හොඳ මිනිස්සු ටික වනගත වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉන්න හොඳ මිනිස්සු ටික වනගත වෙලා ඒ කට්ටිය මේ සමාජයෙන් අයින් වෙලාම ඉන්නවා. අන්තිමට ඒ මිනිස්සු කරන කුසල් නිසාවෙන් තමයි නැවත වාරයක් මේ ලෝකය සූපත් භාවයට පත් වෙන්නේ කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක මූල ධර්මයක්. එහෙනම් අපේ රටේ ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තාම හොරමැරකම්, දූෂණකම්, වංචාකම්, පංචිල් පද පහ කඩන ස්වභාවයන් සීග්‍රයෙන් වර්ධනය වුණාද නැද්ද පහුගිය කාලේ? වර්ධනය. දැන් ඉතින් ඒවැ ප්‍රතිඵල තමයි අපි මේ විඳින්නේ කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මම රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා පංචිල් රකින්න පටන් ගන්න ඕනේ. මම පංචිල් රකින්නේ රට වෙනුවෙන්. මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න ඕනේ. එහෙම පංචශීලයේ රැක්කොත් කුසල් වර්ධනය වුණොත් එහෙම කළා දෙවියන්ට පින් දුන්නොත් පවා දෙවියෝ පවා මේ බොහෝ පින් දැස් මෛත්‍රී භාවනාව කරන කෙනා පන්සිල් රකින්න කෙනාට විශාල පිනක් රැස් වෙන බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් ඒ පින් දෙවියන්ට පූජා කිරීමෙන් අනුමෝදන් කිරීමෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ හැල්ම බැල්ම පවා වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද තමන් නිවසේ මෛත්‍රී භාවනාව කරන්න, පන්සිල් හරියට ආරක්ෂා කරන්න, දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න, රටට සෙත් ප්‍රාර්ථනා කරන්න වැඩි දෙනෙක් මේක කරන් පටන් ගත්තොත් මම හිතන්නේ වැඩි අවස්ථාවක් තියෙනවා. ඉතින් හැමෝම අපි වෙලාවක් දාගන්න පුළුවන් වුණා උදේ 4:00 ඉඳන් 6:00 දක්වා කාලය තුල වැඩි දෙනෙක් මේ සඳහා දායක වෙන්න තමන්ට පුළුවන් වෙලාවක. ඒතර හැන්දෑවේ 6 ඉඳන් 8 දක්වා කාලය තුල වැඩි දෙනෙක් අපි අපි මේ රටේ මේ තියෙන විශේෂනකාරී තත්ත්වය නැතිනම් අපි මේ විදිහට කරමු කියලා එකතු වෙලා හරියටම සිල් සමාදන් වෙන්න හරියටම පන්සිල් රකින්න මෛත්‍රී භාවනාව කරන්න යම් වෙනසක් අත්දකින්න පුළුවන් වෙයි. එහෙමයි සෝනස්. අද දවසේ අපට ලැබී ඇති කාලයත් කෙමෙන් කෙමෙන් නිමවටපත් වුණා. අද දවසේ අපට ලැබී ඇති කාලය අපි කල්පනාකරණය කරගනිමින් තවත් එක් ප්‍රශ්නයක් පමණක් ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමතියි. අපි ස්වාමීන් වහන්සේ දැන් අපි සියලු දෙනාගේම බෞද්ධ අපි සියලු දෙනාගේම උත්සවය එහෙම නැත්නම් වෙසක් උත්සවය එළඹෙන සතියේදී උදා වෙනවා. ඉතින් එතකොට අපි ස්වාමීන් වහන්සේ මේ අපෙන් විමසා තිබෙනවා එළඹෙන වෙසක් දිනේට අපි සිදු කළ යුතු ප්‍රතිපත්තිය කුමක්ද කිසිවක් නොකර සිටීම බියගුළු බවක් නොවේද කියා විමසා තිබෙනවා බෞද්ධයන්ට තියෙන අභිමානයනේ ඔබ බෞද්ධයන්ගේ අභිමානය ඔව් අභිමානයට අපි බියගුළු වෙන්න ඕන නම් ඒකට මෙන්න මෙහෙම එකක් අහනවා කැරපොත්තේ කැරලියෙක් දැක්කහම ඇති වෙන්නේ බයක්ද කැතක්ද <coughs> කැරපොත්තෙක් වෙනවා නම් ඇඟට අපි බයටද අයින් වෙන්නේ කැතටද අයින් වෙන්නේ පිළිකුලටනේ අයින් වෙන්නේ. නේද? ඒතර බෞද්ධයාට තියෙන්න ඕනේ අවබෝධයක්. අභිමානයක් වගේ මේ අභිමානය ඒ අභිමානය භාවිතා කරන්න අවබෝධාත්මකව. නිකන් කළු ගලේ ඔලුව අප්ප ගන්න යන්නේ නැතුව. එහෙනම් මේ වෙලාව කියලා කියන්නේ මං හිතන හැටියට අවස්ථා කළමනාකරණයක් කරගන්න ඕනේ. මේ මොහොතේ කළමනාකරණය ඊළඟ මොහොත ජය ගන්න හේතු වෙනවා. ඒකින්ද අපිට මෙන්න මේ වගේ ප්‍රතිපත්තියකට එන්න පුළුවන්. ඒ තමයි අපි වෙසක් උත්සවය සමරන්න ඕනේ. කවදටත් වඩා හොඳට වෙන කවදාකවත් වෙසක් උත්සවයේ සමරපු නැති ආකාරයේ ඊටාම යහපත් විදිහට මේ සැරේ වෙසක් උත්සවය සමරන්න ඕනේ. කොහොමද? බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේ ඉපදෙච්චින්ද බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේ බුදු වුණා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම කියන එකට කවිද මහත්මයා බොංගෝ ඩ්‍රම් එකක් අතර අරගෙන ගැසීම හරියනවද? නේද? කරත් එක නැගලා දබන් දබන් දබන් දබන් ගාලා කෑ ගහගෙන හූ කියාගෙන යන්නේ බුදුහා මේ මහා බෝධිසත්වයන් වහන්සේ මෙතර කාලයක් මේ නේද? මෙතර කාලයක් පෙරම් දම්පුරපු හින්දාද මේ වැරද්ද අපි කරා. මේ සැරේ ඒක නෑ. මේ සැරේ මම කියනවා ඊටාම ප්‍රවේශයෙන් තමන්ගේ නිවසේ නිවස සරසන්න, නගරය සරසන්න, පන්සල සරසන්න, තොරන් දන්සල් කරන්න අපිට අවස්ථාවක් අවශ්‍ය නැහැ. ඒ මොකද මිනිස්සු ඒක රාශී කිරීම මේ මේ අමන මිනිසුන්ට අවස්ථාවක් වෙන්න පුළුවන් බෞද්ධයව ඝාතනය කරන්න නේද මේ අවස්ථාවේදී වෙසක් උත්සවය ඉතාම සාම මේ සැරේ අපිට ඉතාම ලස්සනට සමරන්න පුළුවන්කම තියෙනවා ඒ හින්දා හැම තැනක්ම සරසන්න තමන්ගේ විහාරස්ථානයේ අපිට තියෙනවා සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙනවා තමන්ගේ විහාරස්ථානයේ ගමේ ඔක්කොම එකතු වෙන්න පිටින් කවුරු හරි එනවද කියලා හැමෝම විමසිල්ලෙන් ඉන්න නේද ගමේ 500ක් එකතු වුණා එක්කෙනාට එක්කෙනා අඳුරන අය කිසි ප්‍රශ්නයක් තියෙනවද නේද එකතු වෙලා උදේ උදේ ඉඳන් හැන්දෑව වෙනකම් මම නම් කියන්නේ ඔක්කොමලා එකතුලා මෛත්‍රී භාවනාව කරන්න. හරිද? මෛත්‍රී භාවනාව સિદ્ધ කරන්න ඊට පස්සේ හවසට විසිර යන්න විසිර යන්න ඊළාට ගෙදර ගිහිල්ලා සෝදායක ඉන්න බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ හරියට දැනගෙන අනේ මේ වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ ගේ මේ තෙමගුල සිද්ධ වුණේ කියලා නිවසේ පහනපත්තු කරන්න බකට් එල්ලන්න ඒක වෙනදා කරන ඔක්කොම කරන්න වෙසක් කුරු ටිකක් තියන්න ඒක රාශී වෙන්න වැඩි ඊට කරලා තියන්න එපා. ඒක බුද්ධිමත්කම අපි වෙනදාට වැඩි අධ්‍යාත්මිකව වෙසක් පින්කම සිද්ධ කරා කියලා අපිට සතුට වෙන්න පුළුවන් වේවි. ඒකින්ද වෙසක් උත්සවය සිද්ධ කරන්න සරසන්න කියලා මම කියන්නේ ලංකාවම සැරසිලි වලින් සැරසිලා තියෙවි. නේද? හැබැයි මිනිස්සු ඒක රාශී කරන දේවල් වලට පොළඹවන්න එපා. ඒක හීන දිනකමක් නෙවෙයි. හැමදෙනාටම තෙරුවන් සරණයි.